මේ පසුගිය දිනෙකින් කීවේ නිර්වාණ පිළිබඳව දුක් නිරෝධ ආර්යපත්‍ය පිළිබඳව. එහෙනම් අද විතරයි ඒකට බදාදා දිනේකම බදාදා පොයේ තිබෙන්නේ මේ පොයේ දිනේදී අපි මෙතන පැවැත්වෙන කතාව පැවැත්වෙන්නේ නැහැ. ඒක අදයි අන්තිම දිනේ. ඒ නිසා මා හිතනවා අපි දුක්ඛ නිරෝධාර්ය සත්‍ය පිළිබඳව දවස් කීපයක් කතා කළ බැවින් ඒ පිළිබඳව කරන ලද විස්තරය ප්‍රමාණයි. මම ආකාරයෙන් සඳහන් වන ඒ යෝපස්සායේව සංහාය අපේත විරාග නිරෝධෝ සාධෝ පටිනිස්සග්ගෝ මුක්ති අනාලයේ කියන මේ කාරණේ ගැන මම කතා කළා. ඒ නිවන පිළිබඳව වෙනත් සූත්‍රාන්තයන් සඳහන් වන කරුණු අලවලායි පැහැදිලි වෙනකල කතා කළේ. ඒ නිදාමෙහි එන අර්ථ සතරක් නැත්නම් ස්වභාව සතරක් දක්වනවා ඒ නිස්සරණාර්ථය, විවේකාර්ථය, අසංකතාර්ථය, අමතාර්ථය කියලා. ඒක තේරුම් ගන්නට පුළුවන් නිස්සරණය කියන එක විවේකස්සායෝග සංහාය අපේත විරාග විරෝධෝ කියන එකෙත් එනවා. නිස්සරණය කියන එකෙන් අදහස් කරන්නේ කෙලෙසින්ගින් හා දුක්ඛයන්ගෙන් නිදහස් වීම කියන එක. දැන් දෙවිතුන් වහන්සේ මහානකම බලාපොරොත්තු වෙන ඉල්ලා සිටින අවස්ථාවේදී සබ්බදික්ඛ විචරණ නිබ්බාන සත්‍ය කරණස්ථාය ඉමං සාකානම් බහිත්වා පබ්බාදී ගමං සම්පේක්ෂා තෙල්ලන සාඛේ සඳහන් වන්නේ සබ්බදික්ඛ විචරණ නිබ්බාන සත්‍ය කරණස්ථාය දුක්ඛ විචරණ එතන දුකෙන් නිදහස් වීම ඒ දුකෙන් නිදහස් ගන්නට නම් දුක් ගැලපෙන දෙලකින් දෙන්න නිදහස් වන්නට ඕන. දෙලකින්ගේ නිදහස් නොවි දුකෙන් නිදහස් වන්නට බෑ. ඒ නිසා තමයි දුක්ඛ ප්‍රහාණයක් ගැන නෙවෙයි අපේ ධර්මයෙන් වෙන්නේ. දුක්ඛ ප්‍රහාණයක් කියලා දුක නැති කිරීමෙන් කියලා නෙවෙයි වෙන්නේ. ඒක ප්‍රහාණය කියලා. ඒක ප්‍රහාණය කෙලෙස් නැති. කෙලෙස් දුරු කිරීම. ඒ කෙලෙස් දුරු කිරීම නිසා යන්නේ කුමක්ද? කෙලෙකින් නිසා දෙන දෙන ඒ ඡන්ද පංචකය නැවත නැවත ලැබීම නවතින. ඒ නිසා දුරු කරන්නට පිළිෙන්නේ දුක නෙවේ. දුක දෙන දෙන හේතුව. හේතුව නැති උදල්වි නැති දුක නැති කරන්නට දුකක් ඉතිරිවන්නේ නැහැ. හේතුවයි ඇති කරන්නට පුළුවන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිළිබඳව කියන්නේ දැන් වෙන අය වෙන ආගමිකයන් ඵලයේ පිහිටති. ඵලයටයි බෙහෙත් කළේ. මිනිස්සේ ඵලයට බෙහෙත් කරලා ලෙඩෙන් නිදහස් වන්නට බෑ. ඒ බෙහෙත් කළ විදිය පිළින්නේ රෝග නිදානය. නිදානය දැනගෙන ඒ නිදානය දුරු කිරීම සඳහායි ඖෂධයේ යෙදී සිටිනවා. දුරේදී නිදානය හේතු කොටගෙන ක්ලේශය දෙපසමනේ නේද? රෝගය දෙපසමනේ නේද? ඒකේ දිවෙන. දැන් තීර්ථකයන් අනිත් පිළිවෙතයි පිළිපද. ඔවුන් කලේ මේ ලබා තිබෙන ස්කන්ධ පංචකයට දුක් දුන්නා. කරදර කළා, හිරිහැර කළා. ගොනුතු වගේ ජීවත් වුණා, බල්ලෙකු වගේ ජීවත් වුණා. හැසිරුණා. කෑවා, බීලා, දරම් කළා. ඒවා කරලා මේ ශරීරයට ස්කන්ධ පංචකයට දුක් දුන්නා. කුමක් සඳහාද? දුකෙන් නිදහස් වීම සඳහා. ඒක වැරදි පිළිවෙත. ඒකයි බුදුරජාණන් වහන්සේගේ පිළිවෙත ගැන සඳහන් කරන්නේ වහන්සේගේ පිළින්නේ සිංහ ලෝකණය කියලා. සිංහාගේ පිළිවෙත කියලා. බල්ලෙකු වැනි සතෙකුට යමෙක් සතකබලිටක් එහෙම දෙයක් එල්ල කළාම තමන් ළඟට වැටෙන ඒ ගල නැත්තම් මේ මේ නිකරල්ල දෙකට තනලා හතන එක බහගන්න එක ඒ ඒ සතුන් කරන්නේ. සීන්‍යා එහෙම නෙවෙයි ඉස්ලාමයක් කරන්නේ. සීනාත එහෙම ඒ යම් යම් කිසිවක් එල්ල කළ කලින් ඔහු ඒ සමාවිතට තමා ළඟට වැටුණු ඒ දේට නෙවෙයි කමිනවා ඉස්ලාම. මේක කොහෙන්ද ආවේ කියලා බලනවා. ආවතන බලන්න. අන්න ඒ වගේ. මේ දුක් දුක් නැති මේ ස්කන්ධ පංචක නැත්නම් පංචස්කන්ධය නැති දුක කුමක් නිසා හටගත්තක්ද? කොහොමද හටගත්තේ? අනේ හටගත්තේ යම් හේතුවක් නිසාම ඒ හේතුව එයා දැනගෙන ඒ නිවිද කිරීම. බුද්ධ ආගමේ නැත්නම් ඒ ශාසනයේ පිළිදෙස. ඒ නිසා ඊළඟට දුක්ඛේ ස්කන්ධ සංකේතයක් පිළිබඳ බව ඇත්ත. ඒ ස්කන්ධ සංකේතයේ සංඛාත දුක නැවත නැවත බෙදෙන්නේ ඒ දුක් ලබා දෙන හේතුව වෙන මේ තුන අතර ප්‍රධාන හේතුවන කෘෂ්ණාව නැමැති ඒ ඒ දුක්ඛ සමුදයාරි සත්‍යය නිසා. දුකෙන් නිදහස් වන්නට නම් කෙනෙක් විසින් කළ යුත්තේ ඒ දුක්ඛ සමුදයාරි සත්‍යය මතාලීන දුරුකිරි. නැවත දුකදන ආකාරයට පැමිණෙන. ඒ සඳහා කුමක්ද කළ යුත්තේ? අනේ කළ යුතු පිළිවෙත ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා ඒ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාර්ය සත්‍යය. දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාර්ය සත්‍යය නම් කවරේද? ධර්මයෙන් මහන්සේම අසලා ප්‍රවදාරනවා අයමේව අරියෝ අඛණ්ඩිකෝ මග්ගෝ. එනම් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. සම්මා දිට්ඨි, සම්මා සංකප්පෝ, සම්මා වාචා, සම්මා කම්මන්තෝ සම්මා ආජීවය, සම්මා වායාමය, සම්මා සති, සම්මා සමාධි. දැන් මේ අංග අත ධර්ම අත. ධර්ම කියන්නේ සත්‍ය නොවන, සිද්ධල නොවන ස්වභාවයේ අත. ඒ අතද හේතුන් සත්‍යයන් නිසා හට ගන්නා ධර්ම අත. ඒ අත ලැබෙන්නේ සිත. සිත් කලයි ලැබෙන්නේ. දැන් ධර්මයේ තියෙන චෛතසික චෛතසික ආකාර සම්මා දිට්ඨිය ආදී මේ නම් අපතෙන් දක්වා තිබෙනවා ඒවා වෙනත් අවස්ථාවලදී මේ දුක ඡන්ද පංචකය ලබා දෙවන කර්මිතේද කියනවා තව තවත් ආධිජාතික සිද්ධියන කතා කළොත් මේ සිද්ධිය තුනක මේ අවස්ථාවේදී සිදු කරන මේ ක්‍රියාව හේතු කොටගෙන අප රැස් කරනවා පින් කුසල් රැස් කරනවා අප ලැබෙන සිත් කුසල් අප කරන පුණ්‍ය ක්‍රියා දෙක ධර්ම දේශනමය පුණ්‍ය ක්‍රියාව ධර්ම ශ්‍රවණමය පුණ්‍ය ක්‍රියාව මේ පුණ්‍ය ක්‍රියාවන් පිළිකරන අප ඒ පිළිබඳව කාරණා කාරණා දැනගෙන කරන්නේ හිතන්නේ ඒ පිළිබඳ කිසි දෙයක් දන්නේ නැති ඒ නිකම්ම හදමින්වත් නෙවෙයි. ඒ වගේම මේ දිනතුන්ට මොකක් හරි පාඩම් කියන දෙයක් නිකම්ම කියාගෙන යනවත් නෙවෙයි. අපි මේ පිළිබඳව කලකලා බලලා හිතලා ඒ නියමයේ පෙරදරි කරගෙන කරන ක්‍රියා දෙකක් මේ පිළිසයි මායි මෙතන කරන්නේ. මේ ක්‍රියා දෙක හිං සිදුවෙන ක්‍රියා දෙක. නැත්නම් ඒ ක්‍රියාවන් පිළිපිරීමේදී ඇතිවන්නේ සිල්. ඒ සිල් කියන්නේ කර්ම වශයෙන් කුසල කර්ම වලට නම. කුසල කර්ම කියලා කියන්නේ අරිපුණ්‍ය කර්මය කියලා කියනවා. ඒ ඒ කුසල් සිත් වලින් තමයි ඒ පින්ද පුදුවන්නේ. පින් සිත්තේ කියලා වෙනම වර්ගයක් නැහැ. ඒක කුසල්. ඒකද ඒ සිත් වල ඇතිවන ධර්ම චෛතසික පිළිබඳ ඒ චෛත්‍ය ටික දැන් අප කලකට මේ අවස්ථාවේදී අපට උපදන සිත. බුදුරජාණන් වහන්සේ ආධිධර්ම දේශනාවෙහිදී වදාරා සිටින පරිදි යස්මින් සමයේ කාමාවචරං කුසලං චිත්තං සම්මං හෝති සෝමනස්ස සාගතං ඥාන සම්පයුක්තං රූපාරම්මණං වා සද්ධාරම්මණං වා ගන්ධාරම්මණං වා රසාරම්මණං වා පොත්තබ්බාරමණං වා ධම්මාරමණං වා යන්නං වා පනාරබ්බ තස්මින් සමේ භක්ඛේ හෝති වේදනා හෝති ආදි වශයෙන් වදාරන ලද්දේ පළමුවෙනි සිත ඒ සිත මේ අවස්ථාවේදී අපට නැවත නැවත නැවත නැවත ජවන ජවන් සිතක් වශයෙන් සීවේ නිරන්තරයෙන් අපට එකකට පසුව එකක් වශයෙන් චිත්ත වීති ඇති වෙනවා ඒ චිත්ත වීති වල ලැබෙන ජවන් සිත් වශයෙන් මේ සිත නම් ලැබෙන්නේ. ඒ සිත කොටින් සඳහන් කරනවා නම් සියදිත් සෝමනස්ස සහගත ඥාන සම්පවිච්ඡ අසංඛාරික සිතෙයි. අනේ ඒ සිතේ ලැබෙන চৈতසික. මේක සංග්‍රහ වෙන চৈতසික නම් සිතක් තිබෙනවා. නමුත් මේ අවස්ථාවේදී ඒ සිත තමයි උපදින්නේ නැහැ. ඒ සිත අපෙන් අපි මේ වෙලාවේදී ඉදිරිපත් වූ අකුසල කර්මයකින් වළකින රැඳෙන. ඒ වැළකීම මේ අවස්ථාවේදී ප්‍රධාන වන්නේ නැහැ. ඒ කියන්නේ දැන් අපි යම් කිසිලක් කරනවා. බණ අසනවා බණ කියනවා. ඒ නිසා අපට ඒ බණ ඇසීමේ චේතනාවෙන් යුක්ත වූ සිත් මේ පිණිසුන්ට බණ කීමේ චේතනාවෙන් යුක්ත වූ ඒ සෝමනස්ස සහගත නාම සංකේත සංකාරික සිත් නැහැ. ඉපදිනවා. ඒ සිතදී පිළම ලැබෙන ජවන් සිද්ධා. අනේ ඒ සිතෙන් සිදු කරන කර්ම දෙකක් තමයි. මේ පිළිතුරින්ගේ චේතනාව වෙනස් බැරි. ඇසීමේ චේතනාව බැරි. බන ඇසීමේ පින සිදු කරගින්නේ ඒ සිත පහළවෙන ඇතිද. මාත බන කීමේ චේතනාවයි උපදින්නේ එනිසායි මා බන කියන්නේ ඒ කීමේ චේතනාවෙන් යුක්ත ඒ සිත ඇති වෙනවා ජයම් සිට ගන්න. ඉතින් අප දෙපිරිස දැන් මෙතන කර්ම සාධනයක් කරන්නේ. ඒ සිටෙහි යෙදෙන চৈতසික ආසීවන සිත්පත් සංඝා වෙනස්කත දක්වපත් එහි යෙදෙන්නේ මේ අවස්ථාවේදී නම් සිත් හතර. ඒ සිත් හතරනේ සිත් තුනයි කියන්නේ. එතකොට කරුණා මුදිතා කියන চৈতසික දෙක විරති চৈতසික තුනක් සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන ඒ চৈতසික තුනක් මේ අවස්ථාවේදී මුල දෙකයි. කරුණාව උපදින්නේ දුක්ඛිත සත්‍යයන් ආරම්භ කරගෙන, මුදිතාව උපදින්නේ සුඛිත සත්‍යයන් ආරම්භ කරගෙන. දැන් මේ ඒ බඳු අවස්ථාවක් නෙවෙයි මේක අපි බණ කීම හා බණ කීමෙන් කරන්නේ ඒ නිසා ඒ කරුණා මුදිතා කියන දෙකට අවස්ථාවක් නැහැ. ඊළඟට වැළකීම කරන අවස්ථාවකත් නිර්විඥ අවස්ථාව ඒ සතුන් මැරීලා දැන් අපි නොකරනකොට ඒ කිරීමෙන් වැළකීම කියන එක නිර්විඥ අවස්ථාවේදී සිදුවන මේ අවස්ථාවේදී චේතනාව ප්‍රධාන වෙලා කරන ක්‍රියා දෙකක් සිදු කරනවා ඒ නිසා ඒ විරති චෛතසික තුනය එකක්වත් යෙදෙන්නේ නැහැ මේ අවස්ථාවේ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීවය නිර්මලේ නැහැ ඒ නිසා චෛතසික 33ක් යෙදෙනවා. ඒ 33 වලින් එකක් අපි කියවන ඥාන සංප්‍රයුක්ත සිතක් ඒ නිසා ඒ ඥාන සංප්‍රයුක්ත සිතෙහි යෙදෙන මාර්ගාංගයේ වශයෙන් දැක්වෙන්නේ කුමක්ද? සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය. ඊළඟට මාර්ගාංගයක් වෙන සම්මා සංකප්පයක් අපට ලැබෙනවා මේ අවස්ථාවේදී විතර්ක චෛතසිකයේදී වශයෙන්. විතර්කයේදී ඒ සම්මා සංකප්ප. ඊළඟට මේ සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව. ඒ තුන ලැබෙන්නේ නැහැ. ඊළඟට සම්මා වායාම. විරිය චෛතසිකේ නිවස්ථාවේදී කියදෙනවා. වීර්යය නැතුව මේ ක්‍රියාව සිදු කරන්න බෑ. බලන් සිත්තේ මේ වීර්යය යොදනවා. විරිය චෛතසිකයක් කියදෙනවා. සම්මා වායාම. සිහිය නැතුව මේ වැඩේ කරන්නට බෑ. සිහියක් කියදෙනවා. කුසල් සිතක් වන්නේ නැහැ සිහිය දැක්නා. ඒ සිහිය සම්මාසක් යනට ඒකාග්‍රතාව කියන ඒ සිතෙහි ඇතිවන අරමුණට ඒ චිත්ත චිත්තජාත ධර්මයන් එකඟ කරගෙන පිළිපදන ස්වභාවය වූ ඒකාග්‍රතාවක් මේ අවස්ථාවේදී ලැබෙනවා. සබ්බචිත්ත සාධාරණයිසිකයක් එය සම්මා සමාධියක්. එහෙම ගන්නා විට සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා දායාම, සම්මා සති, සම්මා සමාධි කියන මාර්ගාංග පහ මේ අවස්ථාවේදී කරේ. ඒ මාර්ගාංග පහ ලැබෙන මේ සිතෙහි සිදුවන සිත්තේ කුමක්ද නැත්නම් කරන්නේ කුමක්ද හිඳරස් වීම. හිඳ උපදින. දෙක කරන ඉතින් සීලය කියන එක කුසල කර්මයේ කියන එක අපිට ලැබෙන්නේ සාමාවචර කුසල පිටක චේතනා ලැබෙන්නේ ඒ චේතනාව කර්ම. කර්ම සාධනයක් කරන්නේ ඒවා පෙර අවසන් වූ හැටියට කර්ම බවට පැමිණෙනවා. මේ කවදා හරි විපාක දෙන්නේ. දෙවන විපාක මොනවාද? විපාක වශයෙන් පළවෙනි ප්‍රධාන විපාකය තමයි ප්‍රතිසන්දි විපාක. යම් කිසි තැනක ඉපදෙනවා. ඉපදෙන්නේ ඉපදෙනවා. ඒ සුගතියෙහි ඉපදවීම වශයෙන් එතකොට මේ ඉපදවෙන සුගතිය කාම සුගතිය රූපාවචර අරූපාවචර භූමිවල ශක්තියක් ලබා දෙන්නේ නැහැ මේ කාමාවචර කුසල්වල. ඒ නිසා කාම සුගතිහි ප්‍රතිසංගිය දින දීම තමයි ප්‍රධාන නිසා. ප්‍රධාන නිසා කරන්නේ. ඉතින් අපි ඒක දැක්කේ. කාම සුගතිහි ප්‍රතිසංගිය දින දීම සිදු කෙරෙන සිත් බල. ලැබෙන අංග පහක් මේ මාර්ගාංග වශයෙන් ලැබෙන ධර්ම පහක් පිටේ. ඒවා දුකෙන් නිදහස් වීම සඳහා මෙන්න මේ අවස්ථාවේදී යෙදෙන්නේ දුක්ඛ සංකප්පයක් ලබා දී යතේ. ඒ කියන්නේ කර්මයෙන් ලබා දෙන්නේ සංකප්පයක් නම් දුක දුක්ඛ සංකප්ප. අනේ නිසා මේ මාර්ගාංග වශයෙන් දැක්කන මේ ධර්ම නිවනට පමණක් නෙවෙයි මාර්ගය. සුගති මාර්ගාංග. සුගතියට පමණම මාර්ගාංගයක්. එනිසා මේ ඒ මධ්‍යංග කියන විට ද්වාදස මධ්‍යංගාමී කියලා අභිධර්මයේදී අපි ඉගෙන ගන්නවා මාර්ගාංග 12ක් එක. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි, මිත්‍යා දිට්ඨි, මිත්‍යා සංකප්ප, මිත්‍යා වායාම, මිත්‍යා සමාධි. එහෙම ඉගෙන ගන්න. ඒ ධර්ම වශයෙන් වැඩි ගන්නේ මිත්‍යා දිට්ඨි කියන්නේ. ධර්ම කියන්නේ චෛතසිකයක් වශයෙන් වැඩි පුර යෙදෙන වැඩි පුර ගන්නේ මිත්‍යා දිට්ඨි වශයෙන් යෙදෙන දිට්ඨි චෛතසික. අනිත් ඒවා මිත්‍යා වායාම සම්මා වායාම කියලා දෙකම දෙකෙන් දීම ලැබෙන්නේ විරිය චෛතසික. ඒක ප්‍රතිඥක චෛතසික. සමාධිය කියලා ගන්නේ ඒකාග්‍රතාව. සංකප්ප කියලා ගන්නේ විතර්කයි. ඒ විචිතයිතිකේ විතරයි වැඩි ඉරෙන්නේ. ඒක මාර්ගාංග වශයෙන් සයිතික ගත්තොත් සියලුම මාර්ගාංග කියන්නේ අකුසල මාර්ගාංගත් එක්ක ගත්තොත් සයිතික වශයෙන් දක්වන්නට වන්නේ නරලයි. දැන් ඒ නිසා ඒ ඒ කුසල මාර්ගාංග වශයෙන් ගත්තොත් ඒක සුගතියටද මාර්ගය වෙනවා. සුගතිය කියන්නේ දෙවිලෝ මිනිස්ලෝ බබලෝ ආදී ඒ තැන්වල උපත ලබා දීමටද මේ ධර්ම හේතු වෙනවා. ඒකත් වෙලා. මෙතන ආර්ය සත්‍ය දේශනාවෙහිදී සම්මා දිට්ඨිය ආදී මේ මාර්ගාංග අත දක්වා තිබෙන්නේ මේ ස්කන්ධයන් නැවත නැවත ලබා ගැනීමට ඉඩහල් වෙන. සුගති මාර්ගාංග වශයෙන් දැක්වීමට නෙවේ. ඒ ලබාවා තිබෙන්නේ දුක්ඛ ස්කන්ධ පංචකයෙන් නිදහස ලබා දෙන ධර්මයි. දෙන වදාරලා. මුකුල් ඡන්ද පංචකයෙන් නිදහස ලබා. නිදහස් කර. ඒ ධර්ම වශයෙන් දක්වනවා. ඒකයි දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාරි සත්‍යය කියලා. නැත්තම් සම්මාදිට්ඨිය කියන මේ වචනය මේ ඉගැන්වෙන ඒ ධර්මයේ පිළිබඳව කතා කරනවා නම් ප්‍රඥාව පිළිබඳව හැම අංශයක් ගැනම කතා කරන්නට වෙනවා. ප්‍රඥාව ගැන එන හැම අංශයක් ගැන කතා කරන්නට ඕනේ. එහෙම කතා කරනවා නම් බොහොම දීර්ඝ කාලයක් ඒක ඊළඟට ගත කරන්නට බෑ. මේ දුක් නිරෝධ ගාමිනී ප්‍රතිපදාර්ය තත්ත්වයේ වශයෙන් සම්මාදිට්ඨිය ගැන කතා කරනවා නම් කියන්නට කියන්නේ දුක්ඛේ ඥානං දුක්ඛ සංදේ ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා ඥානං අයං විච්ඡති සම්මාදිට්ඨිය. එලකයි කියන්නේ. දැන් ඒ සංඥා දෘෂ්ටියේ කියන මෙය දුක දුකක් බව දැනගන්නා නුවණ. මේ දුක ලබා දෙන හේතුව දුක් හේතුව බව දැනගන්නා නුවණ. ඒ දුකෙන් නිදහස් වීමේ කියන ඒ නිවන නිරෝධය ඒකාන්ත සත්‍යය වශයෙන් දැනගන්නා නුවණ. ආ ඒ දුක් සංද පංචකයෙන් නිදහස ලබා දෙන මේ මාර්ගය එකම මාර්ගය බව දැනගන්නා නුවණ. අන්න ඒකයි දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධ ගාමිනිය ප්‍රතිපදාය ඥාන. මේ ඥාන තමයි මේ ඥාන තමයි සම්මා දිට්ඨි කියන එකෙන් ඉවත් පිළිපෙළි ගන්නට තිබෙන්නේ. එය විතර ගන්න. දැන් ඒ සම්මා දිට්ඨිය ආදී මේ අත්දැකීම් දුක් වූ ඡන්ද පංචකයෙන් නිදහස් ලබා දෙන්න නැත්නම් මේ දුක් වූ ඡන්ද පංචකයෙන් නිදහස කරා යන්න නිදහස ලබන එක අවස්ථාවක්. ඒ කියන්නේ මේ ඒ අවස්ථාවක පැමිණෙන්නට කලින් ඒ ධර්ම අත නානා අවස්ථාවන් හිදී ඊට పూర్වයේදී වඩන්නට. ඒ වඩන්නේ ලෞකික බව. අනේ ඒ නිසා ඒ ගැන දැනගන්න ඕනේ. එනකොට මේ ප්‍රතිපදාවේ කියන්නේ මේ මාර්ගය ලැබෙන අවස්ථාවේදී පමණක් නෙවෙයි. මාර්ගය ලැබෙන අවස්ථාවේදී පිළිපදිනවා තමයි. ඒ පිළිපැදීමට කවුරුවත් කරදාවත් මොන අවස්ථාවකදීවත් පැමිණෙන්නේ නැහැ. పూర్වයෙන් වූ ඒ ප්‍රතිපදාව නැහැ. ඒ නිසා තමයි పూర్ව භාග ප්‍රතිපදාවකුත් උත්තර භාග ප්‍රතිපදාවකුත් එහෙම නැත්නම් පූර්ව භාග ප්‍රතිපදාවකුත් ලෝකෝත්තර ප්‍රතිපදාව. තවත් විදිහකින් කියද්දී ලෞකික ප්‍රතිපදාව ලෝකෝත්තර ප්‍රතිපදාව. මේ මාර්ගාංග පිළිබඳව තිබෙනවා. ඒ නිසා කෙනෙක් ඒ මාර්ගය වැඩෙන අවස්ථාව ගැන උත්තර භාග ප්‍රතිපදාව නැත්නම් ලෝකෝත්තර ප්‍රතිපදාව සංඛ්‍යාත වූ ආර්ය මාර්ගයට දැක ගැනීමට බලාපොරොත්තු වන්නේ නම් ජනතිරන්නේ නම් ඒ තැනත්තා විසින් පළමු කොට పూర్ව භාග ප්‍රතිපදා වශයෙන් මේ ධර්මය තම සංකාමෙහි දියුණු කරන්නට ඕන. එහෙම නැතුව බහින් දිවියක් වෙනවා වගේ සපාර්ථ මාර්ගයකට උපදිනවා නේද? ඒ పూర్ව භාග ප්‍රතිපදාව තමයි. ඉතින් పూర్ව භාග ප්‍රතිපදා වශයෙන් මේ සම්මා විද්‍යාදී මාර්ගාංග කෙලෙසට වඩන්නේ මේ වැඩිමේ කියන එක ගතමොත් ඒ ගඩන්නට පෙරන්නේ නම් පූර්ව භාග ප්‍රතිපදාවම තමයි කියලා කියවට වරදක් නැහැ. ඒ මොකද බලන්න කෙනෙක් සෝවාන් වෙන්නේ මේ ආකාශික වලනේ. වහා පිළිවෙල සිද්ධියක් නෙවෙයි ඒ සඳහා පිළිවෙලින් තම සංකාමයේ දිනු කරගෙන හරි ඒ தත්වයට පැමිණෙනවා. ඒ සෝවාන් මාර්ග ඵලයන්ට අනුතුරුව ඊළඟ මාර්ග ඵලයේ ලබා ගැනීම සඳහාද පූර්ව භාග ප්‍රතිපදාවක් තියෙනවා එහෙනම් දැන් මේ තමන් සෝවාන් ඒ නිසා එහි අමුදාවතේ ළඟටම ලැබෙන්නට ඕන පටදාගාමි මාර්ග ඵලයට ඒක ලැබෙන්නේ නැහැ ඒ සඳහාද ප්‍රතිපදාවක් පූර්ව භාග ප්‍රතිපදාවක් ඊට අනුතුරුව ඒ පූර්ව භාග ප්‍රතිපදාව සම්පූර්ණ කළ කලින් චතුර්දාගාමි මාර්ග ඵලවලට පරිණිමු. ඊළඟට නැවත සතරදාගාමි වීම හේතු කොටගෙන ඒ බලයෙන් ආකස්මිකව ලැබෙන්නේ නැහැ අනාගාමි මාර්ග ඵල. ඒ සඳහාද පූර්ව භාග ප්‍රතිපදාවක්. අනුපූර්ව රහත් වීම සඳහාද ඒ විදිහටම ඒ ඉගෙනෙන්නට තියෙන අපූර්ව භාග ප්‍රතිපදාව. අනේ නිසා වැඩි යුත්තේ කුමක්ද කියලා කිව්වොත් වඩන්නට තිබෙන්නේ පූර්ව භාග ලක්ෂණ. එබැවින් අර සතිපට්ඨාන සූත්‍රාන්තය පිළිබඳව ධර්ම දේශනාවක් කරන්නට වික්ෂුන් වහන්සේ නමක් ඉදිරිපත් වූ කලෙහි එහාන්ගේ ධාරය පැමිණි තැන උන්වහන්සේ ඒ සතිපට්ඨාන සූත්‍රයෙන් ධර්ම දේශනා කරනවායි කියලා ප්‍රතිඥාවක් කළා. ගුරු හාමුදුරුවම අරුවා අලෙසි ඔබ ධර්ම දේශනා කරවීමට කාල බුරුෂා කළයි කියලා දැනගන්න ලැබුණා. කොමත් මාත්‍රිකාද සතිපට්ඨාන සූත්‍රය ඉතින් මේ සතිපට්ඨාන සූත්‍රයේ ඉගෙනගන්නේ කවර ප්‍රතිපදාවක්ද? పూర్ව භාග ප්‍රතිපදාවද නැත්නම් ලෝකෝත්තර ප්‍රතිපදාවද? ඉතින් ඒ ගෝලහාමුදුරුව සුදාහාමුදුරුව ධම කියන්නේ බලාපොරොත්තු වෙන හාමුදුරුව. ඒ හාමුදුරුව කියවා ඒ ඉගෙනගන්නේ పూర్ව භාග ප්‍රතිපදාවද? නෑ නෑ අර හාමුදුරුව කියන්නේ නෑ නෑ එහි ඉගැන්වෙන්නේ මිශ්‍රිත ප්‍රතිපදාව. මිශ්‍රිත ප්‍රතිපදාව කියන්නේ දෙකම ඇතුළත් කොටයි සාධාරණලා තිබෙන්නේ කියලා මේ කිව්ව අරහතුරු ඒකන මේ විරුද්ධව කතා කරන්නට කියන ආචාර්යවරයෙක් නිසා අහගත්තා. නමුත් Taman දන්නවා ඒ පරාසීකාරණේ හරියට. ගුරු හාමුදුරුවෝ මේ කාරණේ කිව්වට මොකද ඒ ගැන හිතුවා. මහාන ස්ථානීයට ගිහිල්ලා මේ ගැන හිතුවා. එතන සතිපට්ඨාන සූත්‍රයේ මුල පිට අද දක්වා මතක් කරගත්තා සිහි කරගත්තා. එහි අන්තිමට එන යෝනිකෝක විද්දලේ මේ සත්‍යාරෝ සතිපට්ඨාන ඊළං භාවයේ සත්‍යවස්කාරය තත්ත්විනං කලානං අඤ්ඤතරං කලං පාපකංඛා විත්තේන ධම්මේ අඤ්ඤා සතිවා උපාදිතේසේ අනාගාමිකා කියන මේ කනට ආවම එකවරකම පෙනුණා ගෝලමණිකේකයට හරි. ප්‍රතිපත්තාන සූත්‍රයේ පිළිබඳව ඒ සූත්‍රයේ යෙදෙන ඒ භාවනා ක්‍රමයේ ගැනම සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේ ධම්ම පිටකනේ මේ ප්‍රතිපත්තාන මෙලෙසින් අවුරුදු 7ක් ගැඹුවහොත් ඒ කරත්තේ ඒ ජීවිතෙහිදීම ප්‍රාර්ථනාවේ ඒ කෙනෙක් ඉතිරි වුණා අනාගාමී වෙනවා රහත් වීමක් නෙමෙයි අනාගාමී. ඉතින් හත් අවුරුද්දක් ඒ උත්තර භාරත ප්‍රතිපදාව ලෝකෝත්තර ප්‍රතිපදාවේ කියන එක වඩන්නද නැහැ. ඒක ක්ෂණිකව සිදුවෙන දෙයක්. ඒ ක්ෂණිකව කියන්නේ මාර්ග සිතේ කියන එක කොයිතරම් කාලයක කාලයක් තුල ඇති වෙන එකක්. ඒක චිත්තක්ෂණය. ඒ චිත්තක්ෂණය තුල සිදුවෙන සිද්ධියක්. ඒක භාවනාවේ වැඩිම. එතෙක් මේ ඒ දක්වා එතනට පැමිණෙන තුරු වැඩිම ලෞකික වශයෙන් කරන වැඩිම ඒ ගැනයි බුදුරජාණන් වහන්සේ වදාළේ ඒ වගේ මේ ආර්ය මාර්ග සංස්කාර ඒ සම්මාදිට්ඨිය ආදී අංග ඒ ධර්ම වඩන්නට ඕන පූර්ව භාගයේදී ඒ වැඩිම තමයි මේ පින්වතුන් අප සීලකීමෙන් කරනවා. භාවනා කිරීමෙන් කරනවා. නුවණ වැඩි වීමෙන් කරනවා. දැන් ඒ සඳහා පිළිවෙතක් තියෙනවා. දැන් සීලකින්නේ සීලකීම අපේ ප්‍රතිපදාවට අයත් එක අංගයක්. සීල නැත්නම් මොනවත් නැහැ කියන්නට ඕනේ. සුරු පිළිවෙන්නට ඕනේ කෙනෙකුට තමන් ආරක්ෂා කරන පංචශීලාදී ඒ සීල, නිත්‍ය සීල බොහෝ පිළිසිදුව රකින්නට ඕන මක් නිසාද? ඒ තමයි මේ කුර ආරක්ෂා කරන දැක මේ ආරක්ෂාව කලකාගත්තේ නැත්නම් කුරට වල්පතුන් ඒ බඩාවකේ යන පතුන් කනලා අතුලට තිබෙන ඒ ධාන්‍ය භෝගය එය විනාශ කරලා ඒ වගේ මේ තේ නැතිනම් ඒ වැට කඩා ගැනීමක් බව. තේ ඇත්ත හරියට වැට බඳගෙන ඉන්නවා වගේ. ඒ වැටේ හේතුවෙන් වැට ඒ කියන්නේ තේ කඩ පිළිබඳ තමාගේ පිළිෙන්නට ඕනේ ගෞරවයක්. තමා මහත් ගෞරවයෙන් රත්නා සීයක් වෙනවා. නිකන් කුණිතකක් ඉන්න එකක් නෙවෙයි. ආ ඔබ මොකක්ද නිකන් දැන් කන්නද ජාලනක් සමාදන් වෙන්නට පුළුවන්. එහෙම රකින්න එකක් නෙමෙයි. බොහෝ ගෞරවයෙන් රක්නා සීලයක් වෙන්නට ඕන. එහෙම සීල තමා බුදුරජාණන් වහන්සේ වර්ණනා කරන්නේ පිළිම තුන් ගන්නවානේ අපි කලින් ඊයක් කියලා තිබෙනවා මේ ස්ථානවලදී. ඒ කරුණ අඛණ්ඩ සිද්ධාස බලා ගන්නාක බුද්ධිත්ව විඤ්ඤුක්තසත්ත්ව අපරාමත්ත සමාධි සංගප්තනික කියන කරුණ හතක් දක්වලා තියෙන්නේ සීලේ පිළිබඳ අන්න එහෙම සීලි දකින්නකොට සමහරක් සංකීර්ණ ප්‍රමාණ ප්‍රමාණය නිකුත් ඒ සීලය ඊළඟට සමාධිය කෙනෙක් කීවේ මම බෞද්ධයෙක් මගේ බලාපොරොත්තුව නිවන ඒ නිසා මම සීල් රකිනවා මගේ සීලය මට නිවන ලබා දෙවි කියලා. ඒක ලබා දෙන්නේ සීලෙන් තමයි. ඒ සීලය ලබා දෙන්නේ නැති සීලය සීලය නිස්සාර නෙවේ. සීලය පටන් ගන්න. ඒක ආදි මුල. මුල ඉඳගෙන අද ලබන දෙයක් හිතන එක වැරදි. ඒ මුල පටන් ගත්තා ඉතින්. ඒ සීලය රකින්න ඕනේ. ඒ තමයි සමාජයේ ඒ ಗುಣ ධර්ම නැමැති මේ ගොඩනැගිල්ල නඩා ගන්නට තිබෙන අත්තිලාරම. ඒ කියන්නේ ඊළඟට සමාධිය. සමාධිය කියන්නේ කුසල සිත් ඒකග්ගතා සමාධියේ මේ සමාධිය ගැන කතා කරන විට කියන්නට තිබෙන්නේ කුසල් සිතෙහි ඇතිවන්නා වූ ඒකාග්‍රතාවය කියන එකඳ බව. ඒ ඇති කර ගැනීමකට තමයි සමිත භාවනාව කියන්නේ. සඳහා නැවත නැවතත් එහිම යොදවන්නට අමාරු බවක් සිටේ කියලා. එනි අප පැන යන ගතියක් සිටේ තිබෙනවානේ. මේ මේ අරමුණු ගන්නා බවක් තිබේ. එහෙම සිට මේ අරමුණු කරා පැන පැන යන අවස්ථාවවලදී ලෝභය, ද්වේෂය, මෝහය කියන මේවා මුල් කොට ඇති සිත් උපදී. ඒවා අකුසල් සිත්. ඒ අකුසල් සිත් මේ සමාධියට බාධක අකුසල් සිත් කියන විට අකුසල් සිත් වල තියෙන ලෝභ දෝෂ මෝහ ඒවා නීවරණ වශයෙන් දක්වනවා නම් කාමච්ඡන්ද නීවරණය, ව්‍යාපාද නීවරණය, තීන නිද්ද නීවරණය, විචිකිච්ඡා නීවරණය, උද්ධච්ච කුච්ච නීවරණය කියන ඒ නීවරණ මේ අකුසල් සිත්වල ලැබෙන්නේ. ඒ අකුසල් ඉපදීම වැළකී යන්නේ. යහපත් හොඳ අරමුණක ඒකට අරමුණ දක්වලා තිබෙනවානේ අපේ බල බලෙහි ධර්මෙහි ඒ අරමුණක සිත පැවැත්වීම ඒකයි කරන්නේ. එහෙම චිත්ත සමාධිය උපදවා ගන්නවා. චිත්ත සමාධිය ඒ සමාධිය. ඒක සිතේ එකඟ බව. ඉතින් චිත්ත සමාධිය කියන්නේ අකුසල් වලට සිත පැන යන ගතිය නවත්වා යහපත් හොඳ අරමුණක ඒ කියන්නේ කුසල් වැඩන අරමුණක සිත රැඳවීම. ඒකයි සමාධිය අපේක්ෂා කරන්නේ. දැන් සමාධිය ප්‍රභේදයි. එන්නේ ප්‍රභේද වන්නේ සංකර්ම සමාධිය, උපචාර සමාධිය, අර්ථනා සමාධිය කියලා සමාධිය තුනකට බෙදෙනවා. පරිකර්ම සමාධිය කියන්නේ දැන් කුසල් සිත් භාවනාවක් කරන කෙනෙකුට ඒ භාවනාව ආරම්භයේ පටන් උපචාර කියන අවස්ථාව දක්වා ඇති වෙන සමාධියට කියනවා පරිකර්ම සමාධිය. නීවරණ විස්ම්බන වූ තැන් පටන් මේ අර්ථනාදාව ලැබෙන අවස්ථාව දක්වා ඇතිවන සමාධියට කියන උපචාර සමාධිය. අර්ථනාවේ කියන ධානය ලැබෙන අවස්ථාවේදී තමයි අර්ථනා සමාධියට පැමිණීමේ කියන්නේ. එහෙම සමාධිය පිළිබඳ ප්‍රභේදය. ඒක ඒ විශේෂ එදින්නාම දැක්වෙන තත්ත්වයක්. ඒ ප්‍රභේදය එහෙමයි. මෙන්න මේ සමාධිය. සමාධිය කෙනෙකු ඇති කර ගන්නට ඕන. කුමක් සඳහාද? සමාධියට නිස්සාර නෙවේ. සමහර දර්ශන ආගම් සමාධිය නිස්සාර කරගත් ආගම්. දැන් කාලදේවල තාපසයන් ගැන අප දන්නවා. අපි අසා තිබෙන ඉගෙනගෙන තිබෙනවා. උද්දක ආලාරකාරාම උද්දකරාම පුත්ත කියන ඒ අය පිළිබඳව අප දැනගෙන තිබෙනවා. ඒ අයගේ සමයන් නියයගලගේ ආගම්පනේ අය ඇදහූ ඒ ඇදහිීම අනුව ඔවුන්ගේ නිෂ්ඨාව ඒ ප්‍රතිපදාව පිළිබඳ වූ නිෂ්ඨාවට සමාධිය නිබර. සමාධිය නිබර. ඊහාම එහෙම නෙවෙයි මේ ශාසනයේ සමාධිය නිෂ්ඨාව නෙවෙයි. සමාධි පරිභාවිතෝ පඤ්ඤා මහප්පලෝ හෝති මහානිසංසෝ. ඒ සමාධියෙන් පරිභාවිතය සමාධියෙන් වැඩෙන ලද එතන සමාධියෙන් සා දියුණු කර ගන්නා ලද සමාධියේ තීකා ඇති කර ගන්නා ලද ඒ වැඩෙන ලද ප්‍රඥාව මහත්ඵලයි මහානිසංසය අපබලාපොරොත්තු වෙන මහත්ඵලය මහානිසංසය ප්‍රඥාවෙන් ලබන්නට ඕන ඒ ප්‍රඥාවට වැඩි යුතු එක නිකන් එකතන තිබෙන දෙයක් නෙවෙයි දියුණුවන කර කළ යුතු දෙයක් ඒ දිනුවද මේ පූර්ව භාග ප්‍රතිපදාව වශයෙන් කළ යුතුයි. ඒ සමාධියට අන්තර්ගත කොට මේ දක්වන අංග තමයි සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන්නේ. ආරස්ථානික මාර්ගයේ මේ අංග තුන. සීලයට අන්තර්ගත කොට දක්වන්නේ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන්නේ. මුලින්ම කියන ලද දුසන ලද අංග දෙක තමයි ප්‍රඥාවට අන්තර්ගත කොට දක්වා පිළිෙන්නේ සම්මා දිට්ඨිය සම්මා සංකප්ප. දැන් මේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියන මේ අංග දෙකින් දක්වන ඒ ප්‍රඥාවද යමේ ආරස්ථානික මාර්ගය ගැන කතා කරනකොට පෙනෙනවා ඒ වැඩි යුතුයි. එතකොට සීලයේද වර්ධනය කරගත යුත්තක් සමාධියේද වර්ධනය කරගත යුත්තක් ප්‍රඥාවද වර්ධනය කරගත යුතුයි. ඒ වර්ධනය නිකන් ඉන්න කෙනෙකුට සිදුවන දෙයක් නෙවෙයි. ඒ සඳහා වූ වෑයමක සාහක යෙදෙන්නට ඕන. යෙදෙන කෙනෙකු විසිනුයි ඒ දියුණුව ඇති කර ගන්න. අනේ එලෙම දියුණු කරගත යුතු අංග 8ක් මේ ඉගන්නේ. ඒ අංග 8 එකක් පරයා අනික නැග සිටිනවා මෙරේ. ඒ අංග අට සමව වැඩෙනවා. ඉතින් එයින් ප්‍රධාන එක කුමක්ද? කියා බලුවොත් ප්‍රධාන එක තමයි මුලදීම වදාරා තිබෙන්නේ සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය. ඇයි එහෙම කියන්නේ? එහෙම කියන්නේ ඒ සම්මා දිට්ඨියෙන් තමයි. ඒ ඇති සැටි දක්නා නුවණ ඒ නුවණින් ලෝකෝත්තර ධර්මයක් වන නැත්නම් අසංකත ධාතුවයි කියා නම් කරන නිර්වාණ ධාතුව සාක්ෂාත් කරන්නේ ඒ නුවණ. ඒ නුවණින් තමයි තේ නැවත නූපදනාකාරයේ දුරු කරන්නේ. ඒ නිසා තමයි ඒ නුවණට නම් දී පිළිගන්නේ ආයුධයයි කියන අර්ථවත් නම් ප්‍රඥා උදය ප්‍රඥා සත්‍යං ආදී නම් බුදුරජාණන් වහන්සේ වදාරලා තිබෙන මේ කාරණේ කෙලෙස් කැපීම කරන්නේ ඒ. ඒ නිසා ප්‍රඥා වර්ධනය කිරීම සඳහා තමා අන්‍ය ධර්ම සියල්ලගේම උපකාරය ලැබෙන්නේ. සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන මේ ඉතිරි අංග හතේ උපකාරය ඒ ප්‍රඥාවට ලැබී තමා ප්‍රඥාව වැඩේ. ඒ ප්‍රඥාව වඩන්නට බෑ අනිත් ධර්මයන්ගේ උපකාරය නැත්නම්. ඒ කියන්නේ සීල නැති සංකාරයක ප්‍රඥාව වැඩෙන්නේ නැහැ. ඒ නිසා ඒ බව සෝනගන්ධත් ප්‍රකාශ කරනවා. මේ සෝනගන්ධ සූත්‍රයේදී කියන්නේ යත් සීලං තත්ත පඤ්ඤා. යත් පඤ්ඤා තත්ත සීලං. බලන්න කොයිතරම් වැදගත්ද කියලා. ඒ සෝනගන්ධ ධාතුමයක් කියන්නේ බුදුරජාණන් වහන්සේ අනුමත කළාය. යත් සීලං තත්ත පඤ්ඤා. යම් තැනකී යමෙක් තුල සීලය වේද? ඔහු තුල නැත්නම් එහි ප්‍රඥාවද ඇත. ඒ මොකක්ද අදහස් කරන්නේ? නුවණ තිබෙන කෙනෙකුයි සීල් රකින්නේ. සීල් රකින්නට බෑ නුවණ නැත්නම් කියන්නේ. යක්ක පඤ්ඤා තත්ත සීලං. අනිත් පැත්තෙන් මහන්සේ දර සෝමගම්ම කිව්ව බුදුරජාණන් වහන්සේ පිළිගත්තා. යක්ක පඤ්ඤා යම් කෙනෙක් මේ ප්‍රඥාව වේද. තත්ත සීලං. එතන සීලය ඇත. ඒ කියන්නේ නුවණට සීල් බිඳ ගන්න කෙනෙකුත් නෙමෙයි. ඒකට සීලය උපකාරයි නුවණට නුවණ උපකාරයි සීලයට අන්න ඒ විදිහට ඔවුන්ගේ උපකාර ලැබ නමුත් ප්‍රඥාවෙන් තමයි අත්‍යත කරන්නේ ඒ නුවණ ඒ නිසා මේ ඥාන වශයෙන් ලෝකෝත්තර ඥාන නම් කරලා තිබෙන්නේ මාර්ග ඥාන කියන්නේ සෝතාපට්ටි මග්ග ඥාන සකදාගාමි මග්ග ඥාන අනාගාමි මග්ග ඥාන අරහත් මග්ග ඥාන ඒ මාර්ග ඥානයන් උපදවා ගැනීමට වැඩි යුතු ධර්ම කුටින් සඳහන් කරනවා නම් පිළිදෙ මේ අත විස්තරාත්මකව දක්වනවා නම් විස්තර වශයෙන් කියනවා නම් සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම මේ ධර්ම මෙහි අන්තර්ගතයි සතර සත්‍යඥාන කියන ස්තන ඒ හතරම සම්මා සතිය කියන එකට අන්තර්ගතයි. සතර සම්මා ප්‍රධාන කියන ඒ හතර සම්මා වායාමයට අන්තර්ගතයි. සතර ඉද්ධිපාද කියන තැන ඒ ඉද්ධිපාදවලට ශ්‍රද්ධාව මෙතන නැහැ. මේ මේ ඡන්දය ඡන්දය තියෙන ධර්ම වශයෙන් ඉන්නේ නැහැ. ඡන්දිද්ධිපාද විරිය තියෙන. චිත්ත කියන්නේ ඒ ත්‍රි හේතුක ජවන් ගත හැකිනේ ත්‍රි හේතුක ද්වි හේතුක ජවන් තමයි විරීද්ධිපාද කියන එකට ඇතුළත් වෙන්නේ. සංදිද්ධිපාද, විරීද්ධිපා, චිත්තිද්ධිපා, විරීද්ධිපාද, චිත්තිද්ධිපාද, විමන්තිද්ධිපාද කියන නුවණමයි. ඒ සම්මා මේ දිට්ඨි කියන නාම දැක්කු ඒ නුවණමයි. ඒ නිසා ඊට අන්තර්ගතයි. ඊළඟට පංචේන්ද්‍රිය එතන ශ්‍රද්ධාව ධර්ම වශයෙන් මේ අපට එන්නේ නැහැ. නමුත් ශ්‍රද්ධාව නැති සිතක නෙවෙයි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයන් ඒ නැත්නම් කුසල් උපදිති. හැම සෝබන සිතකම ලැබෙන ධර්මයක් ශ්‍රද්ධාව. ඒක සම්ින්ද්‍රිය. විරේන්ද්‍රිය සම්මා වායාම. සතින්ද්‍රිය සම්මා සති. සමාධින්ද්‍රිය සම්මා සමාධි. සංඉන්ද්‍රිය සම්මාදිට්ඨි. ඒ වගේමයි බල. බලවලදී සෝනම් මෙන්නේ එන්නේ සද්ධා බල, විරිය බල, සති බල, සමාධි බල, ප්‍රඥා බල. ඊළඟට සත්‍ය බෝධංග. බෝධංග ධර්ම හත. සති සම්බෝධ්‍යංගය. ධම්ම විචේ කීවේ ප්‍රඥාව. ධම්ම විචේ සම්බෝධ්‍යංගය. විරිය සම්මා වායාමී මේ දෙකේ. විරිය සම්බෝධ්‍යංගය. ප්‍රීති ධර්ම වශයෙන් එන්නේ නැහැ. ඒ ප්‍රීතිය සෝමනස්ස සිතක ලැබෙන ධර්මයක්. තී සම්බුද්ධං. ඊළඟට පස්සද්ධි. පස්සද්ධිය මේ හැම සෝමනස්ස සිතකම ලැබෙන ධර්මයක්. කාය පස්සද්ධි, චිත්ත පස්සද්ධි වශයෙන්. පස්සද්ධි සම්බුද්ධං. ඊළඟට සමාධි. සමාධිය සම්මා සමාධි. එන්න උපේක්ෂා උපේක්ෂා කියන්නේ සතර මධ්‍යස්ථ උපේක්ෂාව එය හැම සෝබන සිතකම ලැබෙන ධර්මයක් සතර මධ්‍යස්ථ තාක්ෂ. ඊළඟට ත්‍රිආරිෂ්ඨාන්ත මාර්ගය. ඒ නිසා බෝධිපාක්ෂික ධර්මය වැඩිමේ කියා කරන්නේ කුමක්ද? සීලයක පිහිටලා පිරිසිදු සිල් ඇතිව. ඒ කියන්නේ පිරිසිදු සිල් නැති නිසා භාවනා කරන්න බෑ කියලා අත්හරින්නට නෙමෙයි. සීලය අපි කියන්නේ සීලය නුවණටත් නුවණ සීලයට. මේ දෙක උපකාරය වුණොත්. ඒ නිසා ටිකක් පිළ අඩුව තිබුණත් අනේ මං සින් සම්පූර්ණ කරගන්න අතුරු භාවනා කරන්නේ නැtei කියලා මුසිට භාවනා කළ යුතුයි. ඒ භාවනාවෙන් ලැබෙන උපකාරය නිසා Taman අමාරුවෙන් හරි ඊළඟට සීල් රකින්නට පුරුදු වෙනවා. අන්තිමට හොඳ සීලයක් වෙන්නට පුළුවන්. ඒ නිසා කරන්නට. ඒකට භාවනාවේ කරන තැනත්තානම් සීලයක පිළිපදන්නට ඕන ඒකයි අපි සිල් ආවර්ජනා කරලා සිල් අදිෂ්ඨාන කරලා භාවනාව පටන් ගන්න. අනේ වැඩක්ම කරනකොට අපි සිල් සමාදන් ගන්නේ ඒ කාරණේ නිසා. පිරිසිදු සීලයක පිළිපලා කරන දෙයක්. අනේ සීලෙහි පිළිපලා සමාධිය වැඩි වශයෙන් තමන්ට කැමති භාවනාවක් කළ හැකියි. තියනවා නේද? ඒ බුද්ධ ආශ්‍රති ආදී අනුස්සති ආදී ඒ භාවනා පිළිනවනේ ඒ කවරක් හෝ කරත් ඇති. එහෙම නැත්නම් තමයි විදර්ශනාවම පටන් ගන්නා වෙන කරගෙන යන්නට බලාපොරොත්තු වෙන්නේ නම් ඒ චතුරාර්ය අවසේ ඉන්නේ නෑ බුද්ධ ආශ්‍රති මෙත්තාචා සුභං මරණස්සච කියන ඒ හතර ශෞක වශයෙන් හෝ පුරුදු කොට අනුපූර්ව විදර්ශනා කරනවා දර්ශනා භාවය. එහෙම කරන විට තමන්ගේ සිතෙහි අර සමාධිය ඇති වෙනවා. කලින් අමාරුයක් හැටියට හිතාගත්ත දෙයක් වල ඒවා ලැබෙන. හැබැයි ඒකට ඒක අත්හැර කරගෙන යන්න ඕන. අර මන්දුක ප්‍රතිපත්තිය අනුගමනය කළොත් වැඩෙන්නේ. මන්දුක ප්‍රතිපත්තිය කියන්නේ මැඩියා වගේ ජීඳ කරන්නේ එක තැනක ඉඳලා අනිත් තැනට කඩන. ඒ එක තැනකට පැනලා නැවතිලා ටිකක් ඉඳලා ඊළඟට කඩිනවා. එන්නේ අතරින් සතර නිරේ. හැමදාම ටිකක් හරි කරනවා නම් ඒක දිනුවා කරගන්න පුළුවන්. හැමදාම ටිකක්. එක දවසක් බොහෝම දවසකට පස්සේ කිරීම නෙවෙයි හැමදාම කරා. ඒ ඒක තියෙනවා. මොකද ඒක Tamanta පෙළ ගැසෙයි. ඒක පුරුදු වෙන. ඒකට හැබ්බැහි වෙන. හැබ්බැහි වෙන. ඒකෙන් දැන් අපිත් නරක පුරුදු කරේ. දැන් මත්පැන් බොන එක්කනේ නාටකේ වරක් මත්පැන් බොන්නට පටන් ගත්තා නම් ඒ කරත් හැබ්බැහි වෙනවා කියන්නේ නැහැ. යාට ඒකට කොහොමද හැමදාම බොන්නට පටන් ගත්තොත් ඊළඟට යාට ඒක නැතිව බැරිද? අන්න ඒ හැබ්බැහි වීමක් නිසා. ඒ වගේ අපි හොඳ පිළිදී ඇති කරගන්නට කියන. හොඳ දෙයට ඇති වුණාට වරදක් නැහැ. නරක දෙයට ඇබ්බැහි වෙන්නට නරක. හොඳ දේ තමයි මේ අපගේ විමුක්තිය සාදාගෙන විමුක්තිය. අපි කොයි තරම් සැප සම්පත් විඳින්න සිටියක්. කොහේ හිටියක්. කොහේ හිටියක් මේ නැවත දුකට හෙළන ධර්ම සියල්ලම එලෙසම පවතිනවා. ආපහු එනවනේ අර දුකට. දුකට එනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඒ දුක් වූ ස්කන්ධ පංචකයන් ලබා දෙවන දේ වර්ණනා කළේ නැහැ. අච්චරා සංඝාත මස්සම්පිකෝ භික්කවේ භවං නිවන්නේදී කියා වදාළේ නිසයි. අසුර සමග්ගහන කාලයේ පිරවත් භවයේ රැඳී සිටීම භවය හොඳයි කියලා වර්ණනා කරන්නේ නැtei. ඒ ඒ ප්‍රකාශය නිසාම නැත්නම් බුදුරජාණන් වහන්සේසේ වදාරා තිබෙන නිසාම මේ සුගති භවයකවත් ඉදදීම එපා කියලා හිතන්නට එපා. සුගති භවයක් නැතුව ගියොත් ඉතින් යකට එන දුගතිය. ඒක හිතන්නට එපා. නමුත් බුදුරජාණන් වහන්සේ එතනදී වදාරන්නේ මේ දුක් වූ ස්කන්ධ පංචකයක් ලැබෙන අවරතන වත් එතන පිළිගන්නේ දුකයි. පංචස්කන්ධ දුක්ඛය පිළ. බුදුරජාණන් වහන්සේ නමක් ලොව පහළවන්නේ සත්වයා නැවත නැවත ඒ පංචස්කන්ධ දුක්ඛය කරා යොමු කරන්නට නෙවෙයි. උන්වහන්සේගේ දේශනාව ධර්ම දේශනාව පංචස්කන්ධයෙන් නිදහස් වෙන පිළිවෙත දක්වාලීම. එයි උන්වහන්සේගේ ප්‍රධාන කාර්යය. ඒ දැතන් කෙනෙක් හිතා සිටින්නේ බුදුරජාණන් වහන්සේ ලෝ පහළ වෙලා දැක්වූ ලොකු ප්‍රාතිහාර්ය මිනිසුන්ට ආර්ථික වශයෙන් දියුණුවන්නට තිබෙන ඒකේන භෝගේ භුජ්ජය දීහි කම්මං කයෝදේ චතුත්ථංක විභාගය ආපදාසු භවිෂ්‍යති කියන මේක කියන්නේ මේක නෑ ඒක වැරදි සමහර තුන තුනා කියන්නේ ඕම එතනෙයි මිනිස්සුන්ට කියා දෙන්නට තිබෙන්නේ දුක ගැන පංචස්කන්ධ දුක්ඛය ගැන සමහර කීකන්නට පුළුවන් පංචස්කන්ධය ගැන කලකිරීම මේ ලෝකයේ ජීවණයට හොඳ නෑ නේද කියලා. ලෝකයේ තර කරන්න ධර්මයක් නෙවෙයි බුද්ධ ධර්මය. ලෝකයේ තර කරන්න නෙවෙයි බුද්ධ ධර්මයේ තිබෙන්නේ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ මේ පලාතට වඩිනවයි කියපු කියලා දැනගන්නට ලැබුණම සමහර අය දුරල්වල දොරවල් වහගත්තේ. ඈ, බණින් වහගත්තේ. නාගත්ත අපෝ අපව කලවැන්දුම් කරන්න අපට ස්වාමියුරු නැති කරන්න මේ එළවයි කියලා මේ ශ්‍රමණ බව ගෞතමයන් මේ කලාව මහන්සේ ලෝකයාගේ දියුණුව නැති කෙනෙක්යි කියලා සමහරු මහන්සේට නින්දා වචන ප්‍රකාශ කළා දුමාහු ඒ ලෝකයේ අකින් බලනකොට එහෙම තමයි කරන්නේ ඒ නිසා කාටත් පෙනෙන්නේ ලෝකයේ ඇසින් බලන. නමුත් මේ ලෝකයේ ඒ ඇසින් බලන්න නෙවෙයි අපිට උගන්වන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කිරීමට මම උත්සාහී වුණේ කියා දක්වන්නේ ඒ කාරණේ නිසා. ධර්ම උන්වහන්සේගේ ධර්මය මේ ලෝකයේ යන පැත්තට යන්න බැහැ. යන පැත්තට යන්න කියා දෙන්නට අය ඒතරම් ඕනෙත් නෑ. නමුත් එහෙම ඕනේ නම් ඉන්නවනේ ඕන තරම්. ඕන තරම් පිස්සුයි. ලෝකය යන පැත්තටම යන්නට උගන්වන අය. සාධියුරුව සල්පා ගන්නට ඕන. ඔව්. ඒ දිනුව මරල ඇති කරගත හැකි. මේ දෙන්නේ තුනක් සතුන් මරලා පුළුවන්. ඒ නිසා සතුන් මරීම උගන්වනවා, බෝ කිරීම උගන්වනවා. ඒ ලෝකයේ දිනුව. ලෝකයේ දිනුව. ඉතින් ඒක බුද්ධ ආගමට එකක නෑ. බුදුරජාණන් වහන්සේගේ අනුශාසනය එක නෙවෙයි. බුදුහන්සේගේ අනුශාසනය ප්‍රතිසෝතගාමි. මේ ධර්මයේ මේ හරිස්සාන්ත මාර්ගය අනුසෝතගාමි නෙවෙයි. ප්‍රතිසෝතගාමි මාර්ගය. ගංගාවේ පහළට යන්නට උගන්වන කියා දී තිබෙන ධර්මයක් නෙවෙයි. ගංගාවේ ඉස්මත්තට යන ආකාරය දක්වන ජීවිත මාර්ගය. ඒකයි මේ කියන්නේ. ප්‍රතිසෝතගාමි මාර්ගය. අන්නේ ප්‍රතිසෝතගාමි මාර්ගෙහි ගමන් කරන තැනැත්තා තැනත්තා මේ අනුසෝතගාමී මාර්ගයේ ගමන් කරන්නාට පෙනෙන්නට පුළුවන් නැත්නම් විකට මෙතන කිස්සෙත් කියලා. එහෙම කියන්නට බැරි නෑ. සමහරව එහෙම කියනවා සමහරවිට. අපෝ යාල් කිස්සයි කියලා. ඒ කිස්සයි කියන්නේ මොකද? ඒ මිනිස්යා අනිත් ඒගොල්ලොත් එක්ක එකතු වෙලා අධිගහන්නේ නෑ. ඒ උත්සාහයකට එකතු වෙලා තවත් කරන්න තියෙන මේ දේවල් කරන්නේ නැහැ. අන්න එයා කිස්සා. ඉතින් ඒක පුදුමයක් නෙවෙයි පිස්සන්ට දෙන්නේ අනිත් ඔක්කොම පිස්ස කියලා. Taman විතරයි මේ මේ පිස්සන් කොටුවට ගියාම එහෙම. සමහරු මා දවසක් ගිය අවස්ථාවකදී අර මෙහෙර පිස්සුයි කියලා කිව්වා. එයාට පිස්සු කතා කරන්න බැරි කියලා. ඒ මේ පිස්සෙක් කියන්නේ පිස්සෙක් කියන්නේ එදින් පිස්සේ තියෙන ලෝකෙහි සබ්බේ පුදුජනා විමස්තකාම් සියලුම ප්‍රත්‍යඥයෝ පිස්සෝ. ඒ පිස්සුව ප්‍රත්‍යඥයාට ඇත්තේ ප්‍රත්‍යඥයා තුළ අප්‍රහීන වශයෙන් පවතින ඒ අවස්ථාවලදී ඉස්මතු වෙන අකුසල ධර්ම නිසා, ක්ලේශ ධර්ම නිසා. අනේ ක්ලේශ ධර්මයන්ගෙන් නිදහස් වෙන මාර්ග දේශකයන් වහන්සේ තමා බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ ඒ ධර්මයේ මා ඒ නිදහස් වෙන මාර්ගයේ දේශනා කළා. ඒ දේශනා කළ ධර්මය තමන් වහන්සේම මතු කරගත්තේ තමන් වහන්සේ. ඒ කියන්නේ තමන් වහන්සේ අමුතේ නිෂ්පාදනය කළ එකක් නෙවෙයි. ඒක හිතාගත්තොත් වැරදි. උන්වහන්සේගේ නිෂ්පාදනයක් නෙවෙයි. ඕනනම් කියතේ උන්වහන්සේ නිෂ්පාදනය කරයි කියලා මේ මේ කල්පය ගැන කලකනවා. නමුත් උන්වහන්සේගේ විපයුමක් නෙවෙයි. ලෝකයෙන් සැඟවී තිබෙන සත්‍ය හතරක් උන්වහන්සේ මතු කරගත්තා. ඒකයි මේ මතු කරගෙන උන්වහන්සේ ලෝකයට ප්‍රකාශ ඒ මතු කරගත්ත ලෝකයට ප්‍රකාශ කළ ඒ දේශනාව ගැන තමයි සඳහන් වන්නේ ධර්මයේ සාමුක්ඛංශිකා ධර්ම දේශනාවට. මේ පිළිතුරක් පාස්තිකනානේ බුදු විදාන වහන්සේ යස කුල පුත්‍රයා යස කුල පුත්‍රයාගේ මෞඛ්‍ය දෙදනාට ඒ ඒ අය තමන් වහන්සේ වෙතට ආපු අවස්ථාවවලදී දේශනා කළේ කුමක්ද අනුකුබ්බී කතාව කියන ඒ කතාව කලමු කොට වදාලා බාල කතා සීල කතා සබ්බ කතා කාමානං ආදීනවං ඕකාරං සංකලේශං නික්කමේච අවනි සංසං කපාස්සේ මේවයි මහන්සේගේ ධර්ම දේශනා පිළිවෙල දානය පිළිබඳව දේශනා කළා දාන කතා. ඉතින් දානය පිළිබඳව මොනවත් නොදන්න කෙනෙකුට වුවද ඒ පිළිබඳව සර්ව සම්පූර්ණ දැනුමක් ලැබෙන පරිදි සමාජයේ තමා කොයිතරම් මසුරෙක් වුවද තමන්ගේ සිතෙහි දාන චේතනාව පහළවන අයි පහළවන ආකාරය බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළා. සීල කතා කියන ඒ පොතෙන් වහන්සේ සීලය පිළිබඳව දේශනා කරනවා. කාය වාග් සංවරය පිළිබඳ ඒ ඒ සීලේ ලැබෙන ආනිසංස පිළිබඳ ඒ සීලේ වටිනාකම දක්වනවා. එහෙම වදාරන විට ඒ අසාගෙන සිටින ඒ සිල්වතාට හෝ පින්වතියට වැටහෙන්න සීලෙහි තිබෙන වටිනාකම තමන් යම් යම් කරුණු වලින් දුස්සීල වුණා. ඒ අවස්ථාවේදී Taman සීලෙහි පිහිටනවා සීවත් ජීවිතයක් ගත කරන්නට අදිෂ්ඨාන කර ගන්න ඒ අවස්ථාවේ. බුදුරජාණන් වහන්සේ ඊළඟට වදාරනවා සබ්බ කථා. මේ දෙකම නිසා ලබන්නට පුළුවන් සම්පත් තිබෙනවා. සැප සම්පත් ඒවා දක්වනවා සබ්බ කථාවේ. දෙවිලෝ උපදින්නට පුළුවන්. සබ්බා රෝහෝ සෝකාන අන්නං සීල සමන්කුතෝ සීලයෙන් තවත් කවරක්ද පිළිෙන්නේ දෙවිලොවට නගින්නට හිමිමඟ. දෙවිලොවට නගින්නට තියෙන හිමිමඟ. ඒ කියන්නේ දෙවිලොව උපත ලබා දෙවන සාම හොඳ හිමිමඟ තමයි සීලය. සීලය ඒ වගේම නිවනට ඇතුළු වීමට තියෙන දොරටුවක් කියලා තමයි. ඉන්නේ සීලයේ වටිනාකම දේශනා කරන විට කොයි තරමේ දුස්සීල කෙනෙකු වුවත් මේ උන්වහන්සේගේ දේශනාව අසා විමසිකින්නේ සමාය අවස්ථාවේදී සීලෙහි පිහිටනවා සීලපෙක් වෙනවා තවදුරටත් ජීවිතාන්තයේ සීලපෙක් වේ සිටීමට අදිෂ්ඨාන කරගන්නවා සබ්බ කතාව දේශනා කරනවා ඊළඟට සබ්බකත පිළිබඳව ඔහුගේ සිත නැමෙනවා දන් දීලා සිල් රැකලා මේ තැන්වලට යආගන්නට පුළුවන් කියන ඒ හැඟීම ඔහුට ඇති වෙනවා දෙවියෝ කියන සැප සම්පත් උන්වහන්සේ බදාරනවා ඒ ඡන්ද කතාව වදාලාට පස්සේ ස්වර්ගෙහි තිබෙන්නේ මොනවාද? කාමසක පංචකාම සම්පත්. ඒ කාම සම්පත්හි තිබෙන ආදීනව උන්වහන්සේ දේශනා කරනවා. කාමානං ආදීනං ඕකාරං සංකලේපක්. කාමයන්ගේ තිබෙන දෝෂයක් වෙනවා. මනෝනේ දිනතුන් බුදුරජාණන් වහන්සේ ඒ සූත්‍රාන්තවල දේශනා කර තිබෙනවා. අට්ඨිකංකලූපමා කාමා මන්තපේසූපමා කාමා තිරුක්කූපමා කාමා යාචිකූපමා කාමා රුක්කතූපමා කාමා ඔයාදි වශයෙන් මහන්ත දේශනා කර තිබෙනවා කාමයන්ගේ තිබෙන ආදීනව දැක්වීමට උපමාත්ගෙන අන්න ඒවා ඔයා දේශනා කරන උන්වහන්සේ කාමයන්ගේ ආදීනව ඒ වගේම ඒවායේ තියෙන පහත් බව පහත් බව කාමයන්ගේ සිත් නැමුණු කෙනෙකු ඒ නිසා කොයිතරම් පහත් දේ කරන්නට පුළුවන්ද ඕනෑම කැපදයක් ඕනෑම පිළිකුල් කටයුතු දෙයක් කරන්නට පුළුවන් කාමයන්ට බර වූ අවස්ථාවේ ඒකයි සත්‍යය ඒ කාමයන්ගේ තිබෙන ලාමක බව උන්වහන්සේ දේශනා කරනවා සංකලේපං සිත කිලිටි කරන බව කාමෝ සිත කිලිටි කරන ඒවා ඒ බව දේශනා කරනවා ඊළඟට සංකලේපං නික්ඛම්මේ චාරං සංසං පකාශේ නෛෂ්ක්‍රම්‍යයේ යාන්තන්ට වඩාරනවා. නෛෂ්ක්‍රම්‍යය කියන්නේ මේ කාමයෙන් වෙන්වීම. කාමයෙන් වෙන්වීමේ තිබෙන ආන්තංශ දක්වනවා. මේ කාමයෙන් වෙන්වීම වශයෙන් ප්‍රධාන කරන දේ තමයි ජීවේ අත්තරයාම. සබ්බජ්ජා කියලා මේක. සබ්බජ්ජා පතමජ්ජානං නිබ්බානං චිත්තස්සනා. සබ්බේ කුසල ධම්මා නිඛම්මෝති පෞච්චරේ. කියන්නේ නෛෂ්ක්‍රමයේ කියන එකට පබ්බජ්ජාව. ඒක පරිද්ද. ඒ නිසානේ මේ නෛෂ්ක්‍රමයේ ගැන අහනකොට නිකම් මේ ආන සංකල්පතා. මේ අහනකොට මේ දීගය දීගය කියන සම්බාධාදී සම්බාධෝ ධරාවාතෝ රජෝපතු අබ්බෝ කාසෝ පබ්බජ්ජා කියන එහෙම හැදී ඒ අහන අයට ඇති වෙනවනේ. ඒ ඊළඟට බුදුරජාණන් වහන්සේ දකිනවා මේ දැනත්තාගේ දැන් බණ අසාගෙන සිටින යසකුල පුත්‍රයාට හා ඒ යසකුල පුත්‍රයන්ගේ මව්පිය දෙදෙනාට එමයි తත්වය බුදුරජාණන් වහන්සේ මේ අයගේ සිත් දැන් හරියට හොඳට අනලා ඒ මේ චත දූලි ආදීන් ඉවත් කරගත්ත නැති පිටක් වගේ. සම්මුණාම සිට ඕන පැත්තකට නමන්නට හරවන්නට පුළුවන් බවක් ඇති සිතක් බවට පත්ුනොත් පත් වෙනවා ඒ තමයි කල්ල චිත්ත කියන්නේ කල්ල චිත්තං මුදි චිත්තං විනීවරණ චිත්තං කියලා එන්නේ කල්ල චිත්තං බොහොම සකස් කරගන්නට පුළුවන් ඕන පැත්තකට නමන්නට පුළුවන් සිතක් ඒ වගේම මුදි චිත්තං මුදු වෙන්නේ මානය, ද්වේෂය කියන සිත දැඩි කරන ක්ලේශ ධර්ම දුර්ව ගියෙහි මුදි සිත ඇති. විදීවරණ චිත්ත, කාමච්ඡන්ද ව්‍යාපාද තීන විද්ද උද්දච්ච කුච්ච විචිකිච්ඡා කියන මේ නීවරණයන් දුර්ව සිත. මේ අපාදන සිට කරත්තාට ඇති කරනවා. අන්නේ අවස්ථාවේදී මහන්සි වදාරනවා තමන් වහන්සේගේ සාමුක්ඛං සිතා ධම්මදේශනා කියන මොකක්ද මේ සාදුක්ඛංසික ධම්මදේශනාව? එය සූත්‍රවල දක්වා තිබෙන්නේ දුක්ඛං සමුදයං නිරෝධං මග්ගං දුක දුක ඇතිවීමේ හේතුව නිවන නිවනට මඟ. ඒ හේතුව විස්තර වශයෙන් මහත් දේශනා කරනවා. උන්වහන්සේගේ සාමුක්ඛාන්තික ධර්ම දේශනාව කිසිදු පොතක පතක සඳහන් වන්නේ නැහැ. මේ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ වදාන්න ලද ඒ සාමුක්ඛාන්තික ධර්ම දේශනාව පොතපතක එහෙම පිටින් සඳහන් වන්නේ නැහැ. දැන් දැන් අපි නිකන් සාමාන්‍යයෙන් ගතහොත් කවුරු හරි දැන් මා මේ කරන ලද කතාව මේ පැයක් මුළුල්ලේ කරන ලද කතාව Taman දැනගත් ආකාරයෙන් යම් කිසි සතහකට ලියනවා නම් මේ කියපු කොහොමද ලියනවද බුදුරජාණන් වහන්සේ ගැන කොහොමද අපි හිතාගන්නට ඕනේ උන්වහන්සේ ධර්ම දේශනා කරන විට උන්වහන්සේගේ වාග් විලාසය අනිත් කිසි කෙනෙකුට සමාන එකක් නෙවෙයි. කිසිදු කෙනෙකුට සමාන නැහැ උන්වහන්සේගේ වාග් විලාසය. උන්වහන්සේ වේගවත් වචන ප්‍රකාශ කරන්නේ. ඒක බොහොම ඉක්මන් වචන මේ හර්මයක් තියෙන්නේ. ඉක්මනින් වචන පිටවෙනවා.